යුඑස් uh, මහත්මයා uh, පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි. තාමත් පැහැදිලි ඔබ වහන්සේගේ දේශනය හැමදාම වගේ. Uh, මට තියෙන ප්‍රශ්නේ දැන් අර ඔබ වහන්සේ කිව්වාර උදාහරණයකටත් අරගෙන පන්සලට ආපු පවුලක් මහාන වෙලා සිද්ධ වෙච්ච අකරතැබ. එතකොට දැන් ඔතනදී අද වර්තමාන සමාජයේ මේ දැන් ඔය YouTube නාලිකාවල අරවයි මේ වයිත් ඔය විදිහට පෞල් පිටින් මහණ වෙන ඒවා පුහුම පුහුම අපිට දකින්න ලැබෙනවා නිතර නිතර. දැන් අපි හිතමු කෙනෙක් විවාහ වෙලා ඉන්නවා දරුවෝ ඉන්නවා. දැන් එතකොට මෙයාට මහණ වෙන්න අවශ්‍ය මහණ වෙන්න මහණ කමට කැමැත්තක් එනවා. එතකොට මේ කැමැත්ත ආවත් ඔබ වහන්සේගේ දේශනාව හැටියට මට හිතෙන්නේ හොඳට මහාන වෙන්න නම් බෑ. මොකද මහාන වුණොත් ඔව්. මහාන වුණොත් මෙතන මෙතන විකෘතියක් ගොඩනගෙනවා එයාගේ තියෙන යුතුයකම් සහ වගකීම් සමූහය ගත්තම මෙතන ප්‍රශ්නයක් එනවනේ මහාන වුණොත් ඒ. ඔව් මහාන වෙන්න බෑ කියන එක නෙමෙයි. මහාන වෙන්න පුළුවන්. මහාන වෙන්න ප්‍රධාන කාරණා දෙකක් ගැන අවධානය යොමු කරන්න ඕන. එකක් තමයි දැන් මේ මම කලබලේ මහන වෙන්න යන්න දඟලන්නේ මොකටද කියලා තමන්ගෙන් ප්‍රශ්න කරන්න. දැන් අපේ අපේ පන්සලට බොහෝ දෙනා තරුණ අය, වැඩිහිටි අය කවුරු මහන වෙන්න ආවා වුණත් අපි එයාගේ මුලින්ම අහන ප්‍රශ්නේ තමයි ඇයි මහන වෙන්නේ කියන එක. කක් නිසාද මහන වෙන්න හිතුනේ? ඒ මහන වෙන්න හිතෙන එක එක්කෝ අර බොහොම පටු Euh, mais පරමාර්ථත් එක්කලා වෙන්නට පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් හැටියට දැන් අපි හිතමු සමහර කෙනෙකුට ජීවිතේ පවත්වාගෙන යනකොට හරීම කර්කශයි ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා, රැකියාවේ අර්බුද ඇති වෙනවා. දැන් මේක වෙහෙස කරා. එතකොට ඒතනත්තාට මහානකමේ වටිනාකම පේන්න ගන්නවා. මහානකම කොච්චර වටිනවද? කොච්චර නිදහස්ද? දැන් එයාට හිතෙන්නේ මේ මට ಗುಣධම් වඩන්න තියෙන කැමැත්තයි කියලා. නමුත් තනි කරම දිවි පැවැත්වීමේ වෙහෙස නිවා ගන්නා උපාය මාර්ගයක් හැටියට ඇතිවෙන වංචනික චේතනාවක් නිසා ඒ තැනත්තා මහානකමට පෙළඹෙන්නට පුළුවන්. ඉතින් ඔය වගේ තමන්ගේ මනසේ අර කාමුකත්වය ඒ බැඳීම ඒ පැවැත්වීම ඒ සියල්ල තියෙද්දී තමන්ගේ මනසේ ওই විදිහට එක එක විකෘති වංචනික අදහස් එක්ක තමන් මහානකමට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා පළමු ප්‍රශ්නය තමයි අපි විසඳ ගන්න ඕනේ දැන් කුඩා දරුවෙක් මහාන වෙන්න ඕන කියනවා නම් ඉතින් ඒ දරුවාට එච්චර ලොකු වැටහීමක් නැහැ. ඒ දරුවා මහාන කරලා මඟ පෙන්වීමයි කරන්න වෙන්නේ. වැඩිහිටි මට්ටමේ අඩුම තරමින් අවුරුදු 20 වගේ මට්ටමින් එහාට ඕනම කෙනෙක් තමන්ට පැවිදි වෙන්න හිතෙනවා නම් තමන්ගේ මනසින් යලි යලි ප්‍රශ්න කරලා බලන්න ඕන ඇත්තටම මම මේ මහාන වෙන්න හිතන්නේ මොන පදනමකද අපිට දේවල් පරීක්ෂා කරලා බලන්නට ක්‍රම දෙකක් තියෙනවනේ ඵලය සහ හේතුව. දැන් මේ මේ මහාන වෙන්නට යන්නේ මොකක් නිසාද? මේ මහාන වීමේ චින්තනය මගේ මනසට ආවේ කොතන ඉඳන්ද? කවදා ඉඳන්ද ආවේ? කොහොමද මේ මේ සංකල්පය මගේ මනසට මතුනේ? කවර මූලයකින්ද? අන්න එහෙම බැලුවොත් තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ මොකද්ද මේකේ මූලය කියලා. අර අපි පෙර දිනක කිව්වේ දැන් වීරය කියන එක කුසල් සිතෙත් ඇති වෙනවා අකුසල් සිතෙත් ඇති වෙනවා. දැන් අපිට යමක් කරන්න වීරිය ඇති වෙනකොට මේක කුසල වීරියක්ද අකුසල වීරියක්ද කියලා කොහොමද අපි තෝරගන්නේ? ඒක තෝරගන්න නම් මේක ජනිත උනේ කවර මූලයකින්ද කියලා හොයලා බලන්න. අන්න ඒ විදිහට තමන් තමන් ගැනම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. ඇත්තටම මට මේ අවංකවම කෙලස් දුරු කිරීමේ සසර ගමන නිමා කිරීමේ දුක් අඩු කරගන්න ක්‍රමය කියන එක සාර්ථක අදහසක් නෙමෙයි. කෙලස් දුරු කරන්න මේ මේ ඉන්නවට වඩා ගුණාත්මක බවින් වැඩෙන්න මේ ඉන්නවට වඩා සිල්වත්කමින් වැඩෙන්න ඉන්නවට වඩා ප්‍රඥාවෙන් වැඩෙන්න ඉන්නවට වඩා ප්‍රතිපදාවෙන් වැඩෙන්නට අවංක අදහසක් මා තුල තියෙනවා එහෙම නැත්නම් වෙන මොකක් හරි එකක්ද තියෙන්නේ අන්න එහෙම ඉස්සලා තමන්ගේ මනස පැහැදිලි කරගන්න පැහැදිලි කරගෙන අවංකවම තමන්ට තියෙන මේ ඉන්නවට වඩා සීලෙන් ගුණෙන් නුවණින් ප්‍රතිපදාවෙන් වැඩිමේ අදහසක් නම් කෙලස් දුරු කිරීමේ අවංක අදහසක් නම් තියෙන්නේ ඊට පස්සේ තමන් බොහොම සංයමයෙන් යුක්තව පවත්වන ගිහි ජීවිතේ පවත්වාගෙන යන අතරතුරේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් කරන්නට තියෙන යුතුයකම් කොටස තමන් නැතත් ඒ අයට පවතින්නට පුළුවන් මට්ටමට ඒ ටික සැලසුම් කරන්නට එකපාරටම අද හිතුණා හෙට උදේ පැනලා යන්නේ නැතුව එතකොට අන්න ඒ විදිහෙන් සකස් කරලා තිබ්බා ඊට පස්සේ Tamanට නික්ම යන්නට පුළුවන් හිතේ සැහැල්ලු එක. එතකොට අනිත් අය චෝදනා කරන්න පුළුවන් ඔන්න දාලා ගියා. මෙහෙම ඒක Tamanට අදාළ නෑ. දැන් බෝසතාණන් වහන්සේ යසෝදරාවයි මේ රාහුල කුමාරයයි දාලා ගියන් පස්සේ කී දෙනෙක් දොස් කිව්වද සුප්පබුද්ධ රජුලු තනිකරම වෛරක්කාරයෙක් වුණා දේවදත්ත තනිකරම වෛරක්කාරයෙක් වුණා තව කී දෙනෙක් චෝදනා කරනද අදටත් මිනිස්සු බනිනවා ඒ අනිත් අය බනින කතන්දරේ නෙමෙයි වැදගත් වෙන්නේ උන්වහන්සේගේ චේතනාව කොතනද තිබුණේ ඊළඟට ඇත්තටම අරගොල්ලන්ට අසාධාරණයක් වුණාද තමන් දැන් ඔය දෙකනේ අපි බලන්න ඕන ධර්මික න අත්ත්‍යබ්බාදාය සංවත්තති න පරබ්බාදාය සංග යමක් කරනකොට යමක් යම් තීරණයක් ගන්නකොට ඒකෙන් Tamanට අනර්ථයක් වෙනවාද ඒකෙන් Taman හොඳ නිවැරදි දැක්මක් තුල නෙමෙයිද ඉන්නේ හොඳ හොඳ තීරණයක හොඳ අදහසක හොඳ චේතනාවක ඉඳලා නෙමෙයිද මේ වැඩේ කරන්නේ ඒක බලන්න ඕනේ ඒක ඒක පිරිසිදු නම් තමයි න අත්අභ්‍යාබාධය සහ තමන්ට අනර්ථය වෙනස පවතින්නේ ඊළඟට බලන්න ඕනේ මේ කරන වැඩෙන් අනුන්ට අනර්ථයක් වෙනවා ඉතින් සිද්ධාර්ථ කුමාරයා නික්ම ගියා කියලා යසෝදරාටවත් රාහුල කුමාරයාටවත් භෞතික සම්පත් වලින් අනර්ථයක් උනේත් නැහැ ගුණ නුවණින් අනර්ථයක් උනේත් නැහැ ඒක පැහැදිලිව දන්න නිසා තමයි උන්වහන්සේ නික්ම යන්නේ. ඒක ඉතින් අනිත් අයට තෝර බේර ගන්න බැරි වුණා කියලා ඒක අපිට කරන්න දෙයක් නෑ. ලෝකේ සියලු දෙනාගේ හිත හදලා ඔක්කොම මේ අස්සන් අරගෙන අපිට වැඩ කරන්න බෑ. ඒ නිසා Tamanට යන්න ඕන නම් Tamanට මහාන වෙන්න ඕන නම් Tamanට විවාහ සංස්ථාවෙන් නික්මෙන්නට ඕන කියලා හිතනවා නම් ඔය ප්‍රශ්න දෙකයි අහන්න නැත්තේ. මේ මේ මොන අදහසින්ද මොන මූලයකින්ද මේ චින්තනය මතුවෙන්නේ කියලා Tamanගේ හිත පිරිසිදු කරගන්න ඕන. ඊළඟට Taman නැතත් අනිත් අයගේ පැවැත්ම කොහොමද හදලා තියලා යන්නේ. ඉතින් ඔය දෙක කරලා නික්මෙන්නට පුළුවන් නම් Taman ගිය තැනක උනත් Tamanට පශ්චාත්තාවයක් නැතුව ගුණධම් වඩන්න පුළුවන්. ඒ වගේම Tamanට එක සංසාරික බලපාන කර්මයක් බවට පත් අකුසල කර්මයක් බවට පත් වෙන්නේ නැහැ දැන් ස්වාමීන් වහන්සේ මේ අද පේන්න තියෙන්නේ Taman කිහිදී ඉක්මනකොට නෝනවයි ළමයිමයි ඔක්කොමත් එක්ක යන්න තමයි මේ දැන් හදන්නේ. මේක තමයි දැන් අද කතාව කොහොමද කරන්නේ. <laughs> ඒ මොකද දැන් දැන් Tamanට පැහැදිලිව පේනවා මම නැති වුණොත් මේ මිනිසුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. හැබැයි ඒ ජීවත් වෙන්න පසුබිමක් හදලා තියලා යන්නට තරම් Tamanට සංයමයකුත් නැහැ. ඊට වඩා දැන් ලොකු කුලප්පුවක් තියෙන මෙතනින් පැන ගන්න. එතකොට අරගොල්ලන්ට එතකොට අසාධාරණයක් වෙනවා කියලා එතන ප්‍රශ්නයක් වෙනවා. දැන් ඒකෙන් හිත ගලව ගන්නත් බෑ. ඒ අසාධාරණයට පිළියම් යොදන්නත් බෑ. එතකොට ඉතින් මේ බුරුත්ත පිටිම අරගෙන යන එක තමයි මේකට හොඳම ක්‍රමය. ඒගොල්ලන්ටත් නිවන් දකින්න හොඳ මගක්. ඒගොල්ලන්ටත් නයිස් ක්‍රමයක කරන එක හොඳයි. දැන් ඔන්න අර ඒගොල්ලන්ට මේ මහා කරුණාවක් පහළ වෙලා වගේ ඒගොල්ලන්ටත් විමුක්ති මගට මම ගැලවුම් කාර්යය වෙන්නට ඕන කියන අදහසක් මතුවෙනවා. ඉතින් මේක කොතනද මේකේ මූලය මොකෙන්ද මේක එන්නේ කියලා ප්‍රත්‍යවේක්ෂාවක් නැති වුණාන් පස්සේ තමන් මේ මුළු පවුලටම නිවන් මඟ විවෘත කළා වගේ අර සියල්ලක්ම කඩාකප්පල් කරගන්න ඊට පස්සේ. ඒක තමයි ගොඩක් වෙන්නේ.